විමසමු. අප පසුගිය දිනේ කතා කළේ සද්ධා සති යන චෛතසික දෙක පිළිබඳව. ඊළඟට අභිධර්මාර්ථ සංග්‍රහයේ ඒ සෝබන සාධාරණ චෛතසිකයන් වශයෙන් දක්වන්නේ හිරි ඔත්තප්ප කියන මේ දෙක. මේ වචන දෙක අප කාටත් බොහෝම පුරුදු වචන දෙකක්. එයින් කියවෙන ධර්ම දෙකක් ඒ තරම්ම පුරුදු. හිරි කියන්නේ පාපයට ලැජ්ජා වීම. ඔත්තප්ප කියන්නේ පාපයට බිය. එතකොට පාපයට ලැජ්ජාවත් පාපයට බියත් කියන මේ දෙකයි හිරි ඔත්තප්ප කියන්නේ. ඒන අදහස් කරන්නේ. ඉතින් <clears throat> ඒ ලැජ්ජාවේ කියන විට පාපය පිළිකුල් කොට සැලකීමක් නිසායි ඒ ලැජ්ජාව ඇතිවන්නේ. පව් කිරීමේ කියන එක ඒ කය වචන සිත කියන තුන් දොරින් කරන ඒ පාප ක්‍රියාවන් කෙනෙකුට පිළිකුල් විය යුතු ධර්ම. අනේ ඒ පිළිකුල් කටයුතු ලාභක වූ අකුසල ධර්මයන් පිළිබඳව යමෙකුට පිළිකුල ඇතිවන්නේ නම් ඒ පිළිකුල තමා හිරිය. හිරියති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා කියන වෙනවා. හිරියති හිරි හිරියති හිරි තබ්බේන හිරියති හිරියති පාපකාණං අකුසලාණං ධම්මාණං සමාපත්තිය. මේ විදිහටයි මේ හිරි කියන ධර්මය වදාරා පිළි. ඒ ලාමක වූ අකුසල ධර්මයන් පිළිබඳව ඇතිවන්නා වූ ලැජ්ජාව පිළිකුල හිරියන්ගෙන් දක්වයි. ඒකයි විනීයති පාපකානං අකුසලානං ධම්මාන. ලාමක වූ අකුසල ධර්මයන්ගේ සිදු කිරීමට ඒවා සිදු කිරීමට තිබෙන පිළිකුල ලැජ්ජාව ඉරි නම් දීති. ඒ විදිහටමයි ඔත්තප්පති ඔත්තප්පි තබ්බේන ඔත්තප්පති ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා යනුවෙන් උත්ප්පය පිළිබඳව වදාරලා තියෙනවා. උත්ප්ප කියන්නේ බිය වෙයි කියන්නේ. ඒ බිය කියන එකේ දතේතු කරුණු කීපයක් තිබෙනවා. බිය යන කාරණය පිළිබඳව. දැන් අපි පළමු කොට හිරිය ගැන කතා කරන විට ඒ හිරිය ඇතිවන්නේ පව් කිරීමෙහි නොකමැති පාපයට පිළිකුල් කරන පුද්ගලයන් තුල යම් කෙනෙකුට ඒ හිමි නැමැති ධර්මය යම් තාක් පවතීද ඇති වේද ඒ තාක් හිතම අකුසල ධර්මයන් නැත්නම් අකුසල ක්‍රියා සිදු කරන්නේ නැහැ. හිරිය තිබෙන තුරු යම් යම් වේලාවක යම් කිසි අකුසලයක් කරයි. ඒ කරන්නේ පාපයට ලැජ්ජා වෙයි කියන මේ ස්වභාවය ඒ පුද්ගලයාගෙන් දුරන් වූ අවස්ථාවක. ඒ වගේමයි ඔත්තප්පය කියන එක. පාපයට බය ඉනේ නම් පවයි කියන එක වියකේ දෙයක්සේ සලකයි නම් මේ සලකන තාක්කල් හෙතම පාපයක යෙදෙන්නේ නැහැ. ඒ පාපයට දිය වෙන ස්වභාවය නැතිව ගිය අවස්ථාවකදී හෙතම පවක් කරන්න. ඒ ත්‍රියොත්ප්ප දෙක බුදුරජාණන් වහන්සේ ලෝකපාලක ධර්ම වශයෙන් දක්වා තිබෙනවා. ඒක ශාසනයේ එහෙම ඉගැන්වීමක් තිබෙනවා. ත්‍රියොත්ප්ප සම්පන්නා සුත්ත ධම්ම සමාහිතා සන්තෝ සත්පුරිසා ලෝකේ දේව ධම්මාති විචරේ දේව ධර්ම කියා ඒවාට නම් කරගන්න. ලැජ්ජා විය යුතු පාප ක්‍රියාවන්ට ලැජ්ජා වීමත්, බිය විය යුතු ඒ පාප ක්‍රියාවන්ට බිය වීමත් කියන මේ දෙකයි ඉරියොත්ප්ප කියන්නේ. ඒ ලැජ්ජා වීම බිය වීම කියන මේ දෙකට විරුද්ධ ස්වභාවය තමයි අහිරිකය අනුත්ප්පියක. ඒ දෙක පිළිබඳව අප අකුසල චෛතසිකයන් ගැන කතා කරන විට දැනගත්තා. අහිරිකය කීවේ පාපයට ලැජ්ජා නැති බව. අනුත්ප්පේ කීවේ පාපයට බිය නැති බව. හිරි කියන්නේ පාපයට ලැජ්ජාව. උත්ප්පේ කියන්නේ පාපයට බිය. එයින් කුමක්ද අදහස් කරන්නේ කියන එකයි වඩාත් දැනගන්න. ඒ කෙනෙක් සිතනවා නම් පව් කිරීමේ කියන්නේ ලාමක පුද්ගලයන්ගේ ක්‍රියාවක්. ඒ ඒ ලාමක පුද්ගලයන් යෙදෙන ඒ පාප ක්‍රියාවන් මවිසින් කළ යුතු නොවේ කියා යමෙකුට සමානිතාව ඇති වෙනවා නම් ඒ ඒ පාපය පිළිකුල් කොට සැලකීම හේතු කොටගෙන පාපයෙන් වෙන්වීම. ඒ ඉරියයි කියන්නේ ඒ බඳු ස්වභාවය. ඔත්තප්පේ කියන එකට තමාට වඩා පිටත්තරයන් පිළිබඳවයි සැලකිල්ල වැඩිවක්. එනේ සමාන් කරන ඒ අකුසල ක්‍රියාව යම් කිසිවෙකු දැනගතොත් තමන්ට නිന്ദා අපහාස සමහර විටක දනුවක් යන මේ දිය පැමිණෙන්නට පුළුවන්. ඒ නිසා කෙනෙක් වාපේ වලකිනවා. ඒ දිය ඇති කරගෙන. මේ දෙක ටිකක් තේරුම් ගන්නට අමාරු වන්නේ ඒවා චෛතසික ධර්ම වශයෙන් තේරුම් ගැනීම. හිරියොත්ප්පේ කියන්නේ සිත් නෙවෙයි. හිරියොත්ප්පේ කියන්නේ සිත් වල හටගන්නා චෛතසික දෙකක්. අනේ චෛතසික දෙකක් වශයෙන් ඒවා තේරුම් ගැනීමයි අසීවකාරය. එහෙම නැත්නම් දැන් යමකට ලැජ්ජා වෙනවයි කියන එක එක චෛතසිකයකින් සිදුවන සිද්ධියක් නෙවෙයි. යමක් පිළිබඳ. ඒ සමහර අප ලැජ්ජාවෙන් කියා කලකන කෙනෙක් ලැජ්ජා වෙනවයි කියා කතා කරන විට ඒ ලැජ්ජාව යන්නේ කියන්නේ මේ හිරියනේ. යම් කිසිවක් යම් කිසි දෙයක් සමහර විටක සභාවක කතා කරන්නත් කෙනෙක් ලැජ්ජයි කියන්නේ. ඉතින් ලැජ්ජාවට වඩා බියයි කියන්නේ. මේ සබකෝලයයි කියන්නේ. ඒ විදිහේ ලැජ්ජාවක් බියක් ගැන නෙවෙයි මේ කතාව. එබඳු ලැජ්ජාව බිය සමහර විටක තමාට ඇතිවන ওই හීනමානය ආදිය ඉසාත් වන්නට පුළුවන්. තමාව පහත් කොට මැනගන්නා බව හේතු කොටගෙන ඇතිවන්නා වූ ලැජ්ජාවක් වන්නට. බියක් වන්නට. එහෙම නෙවෙයි මේ හිරියොත් මේ හිරිය වැරදි ක්‍රියාවක්, නරක ක්‍රියාවක්, මිසුදුසු ක්‍රියාවක් සිදු කිරීමට තිබෙන හිරිය. ඒක නිකන් හිලිකිතය වගේ. පිළිකුල. පිළිකුල ඒ පාපයේ පිළිකුල් කරන ස්වභාවයයි කියා හිරිය දක්වන්නේ ඒ නිසා. ඒ නිසා හිරිය තේරුම් ගත යුතු තිබෙන්නේ চৈতසිකයක් වශයෙන්. එයි කෙරෙන කෘත්‍යය තමයි පාපය පිළිකුල් කොට සැලකීම. පාපය පිළිකුල් කරන ස්වභාවය හිරි. පොත්තප්පේ කියන්නේ පාපය දියවි දියවිය යුතු දෙයක් සේ සැලකීම. පව් කරන තැනත්තාට ඒ පාපය නිසා සමහර විට මෙලොවදීම දුක් පිළිහැර කරදර අපවාද ආදී අසන්නට ලැබේ. කරදර ආදියට මුහුණ පාන්නට වෙනවා. ඒ අපවාද අහන්නට ලැබේ. දුස් අහන්නට. පරෝපවාදය කියන එක. අනුන් විසින් කරන අපවාද. ඒ වගේම තමන්ගෙනුත් බිය වෙනවා. තානුවාද භය කියන එකකුත් තිබෙනවා. අත්තාගවාද බය කියන්නේ තමා විසින් තමාට අපවාද දොස් කියන තමන් කරපු මේ වැරදි ක්‍රියාව ගැන. එම් බොහෝ විට වෙනවානේ. තමන් යම් කිසි වරදක් කළාම ඒ වරදක් බව තමන් දන්නා බැවින් අසුවුවත් තමන් තමාට දොස් කියා ගන්නවා. ඒ කළ වැඩේ වැරදි කියලා. අනේ එහෙම තිබෙන අත්තාන්වාද බයයි. පරානුවාද භය කියන අනුන්ගෙන් ලැබෙන බිය. ඊළඟට දණ්ඩ භය කියන එක. දණ්ඩ භය කියන්නේ ඒ කරල කළ වැරද්දට දඬුවම් ලැබෙන. සමහර විටක ඒ වැරද්දට පාත්‍ර වූ භාජන වූ අයගෙන් තමන්ට දඬුවම් ලැබෙන්නට බැරි. එහෙම නැත්නම් රාජදඬුවම් හෝ ලැබෙන්නේ. අනිත් එක තමයි අපාය බිය. අපාය බිය. එයත් සැලකිය යුතු කරුණක්. මේ කියන ලද හැම දෙයකින්ම තේරුණාන් තමන් කරන ලද පාප කර්මයේ හේතු කොටගෙන සතර ආපා දුක් වලට භාජන වන්නට සිදු වෙනවයි කියන මේ බව සලකන විට එතරම්තාට ඇති වෙන අපාය බිය. මේ නිසා ඒ මේ කියන ලද භයම් භය කියන ඒවා සලකා කෙනෙක් පාපයෙන් වළකින. ඒ උත්ප්පේ නිසා පාපයෙන් වළකින. මේ දෙක වුණුන්ගෙන් වෙන්න උපදන ධර්ම දෙකක් නෙවෙයි. ඒ නිසා තමයි සෝබන සාධාරණ চৈতසිකය කියලා වක්වන চৈতසික 19ට ඇතුළු කොට තිබෙනවා. කිරියොත්ප්ප කියන මේ දෙක හැම සෝබන සිතකම කියනවා. එයින් කියන්නේ කුමක්ද? ඒ සෝබන සිත්යයි කියා දක්වන ඒ හොඳ සිත් වල ඒකාන්තයෙන්ම යෙදෙන চৈতසික දෙකක් මේ දෙක. ඉරියොත්ත. ඉතින් ඕක පිළිබඳව බොහෝම කරුණු දක්වලා තිබෙනවා බණ පොත්වල. ඒ සියල්ලම කතා කරන්නට මේ අවස්ථාව නෙවෙයි. ඒ ඉරියොත්ත් එක පිළිබඳව ධර්මදේශනාවක් කරනවා නම් ධනක් කියනවා නම් ඒක කොහොම කියන්නට වෙයි. ඒ ඒ සියල්ලම ඒ නිසා මේ අවස්ථාවේදී කියේ නෑ මේ ධර්ම දෙකේ ස්වභාවය පමණක් තේරුම් ගත්තාම ඇති. ඉරි කියන්නේ පාපයට ලැජ්ජාව, ඔත්තප්පේ කියන්නේ පාපයට බිය. මේ දෙක යමෙකුට හිරේනම් ඒ තැනත්තා කවුරුවත් කරන ඇවිදිල්ල නිසා හෝ කවුරුවත් කරන ඇනවීම නිසා හෝ ඒ කවර කාරණයක් නිසා පව් කරන්නේ නැහැ. පවෙන් ගලන්නේ සමහර විටක Tamante මේ පව් කිරීම බොහෝම වාසිගෙන දෙන ලාභගෙන දෙන කාරණයක් වුණා. ඉරියව්පත් දෙක තිබේ නම් එතම මේ පාපය කරන්නේ. මේ පාපය කරන්නට නම් මේ ඉරියව්පත් දෙක අයින් වෙන්නට ඕන. ඒ දැනගැනීම උපදිනවා එහෙමනම් අහිරික අනුත්ප්පයේ මේ දෙක පළවා හරින ධර්ම දෙක තමයි අහිරික අනුත්ප්ප. මේ දෙක ඒ දෙක උපන්නාම අකුසල් කිරීමයි කියන එකයි සිදුවන්නේ. කියන්නේ ඒවා උපදින අකුසල් සිද්දවලනේ. මෝහ අහිරික අනුත්ප්ප උද්ධච්ච. අකුසල සාධාරණ চৈতසික. හතරක්. මෝහ අහිරික අනුත්ප්ප උද්ධච්ච. අහිරිකේ කියන්නේ මේ හිරියට විරුද්ධ ස්වභාවය. අනුත්ප්පේ කියන්නේ උත්ප්පේට විරුද්ධ ස්වභාවය. ඒකට හැම ශෝබන සිතකම හිරියොත්පත් දෙක තිබෙනවා. හැම අකුසල් සිතකම අහිරික අනුත්ප්ප දෙක තිබෙනවා. හිරියොත්ප්ප කියන මේ දෙක කුසල පක්ෂයේදී බල දෙකක්. බල කියන්නේ ශක්තිය. බොහොම බලවත් ධර්ම දෙක. ඒ නිසා ඒවාට ඉරි බල, ඔත්තප්ප බල අකුසල පක්ෂෙහි තිබෙන බලකම් දෙක තමයි අහිරික අනුත්ප්ප කියන්නේ. ඒ නිසා ඒ වාක්‍යයක් තියෙනවා අහිරික බල අනුත්ප්ප. ඒ අහිරික බලය අනුත්ප්ප බලය ඇතිවීම නිසා තමයි පව් කරන්නේ. හිරි බල උත්ප්ප බල කියන මේ දෙක හේතු කොටගෙන කුසල කරනවා. අකුසලයේ බල කියනවා කුසලයේ යෙදෙන. අන්න එහි විදිහට තේරුම් ගන්නට ඕනේ ඉහිලි ඔතක් කියන මේ ධර්ම දෙක. මතක තබාගත යුත්තේ ඒවා චෛතසික දෙකක්. සිත් දෙකක් නෙවෙයි චෛතසික දෙක. ඒ චෛතසිකයන්ගේ තිබෙන මේ ගති ස්වභාව තමයි තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ. ඉහිලි ඔතක්. ඊළඟට කියන්නට තිබෙන්නේ සත්‍ර මධ්‍යස්ථතා කියන චෛතසික తత్ర మధ్యస్థ ඒ తත්‍ර මධ්‍යස්ථතාවයෙන් දක්වන්නේ එහි ස්වභාවය මධ්‍යස්ත බව නැදහත් බව මධ්‍යස්ථතා කියන එකේ තිබෙන්නේ තේ ඒ తත්‍ර කියලා එකක් එනවා తත්‍ර මධ්‍යස්ථතා తත්‍ර කියන්නේ එහි කියන තේරුමක් කියන්නේ ඉතින් මේ සෝබන සිත්වල යෙදෙන චෛතසිකය. සෝබන සාධාරණ වශයෙන් ලැබෙන චෛතසිකය. ඒක තේරුම් ගන්නට නම් ඒ කරන සිත්තේ කුමක්ද කියලා වටහා ගන්න. ඒ හැම සිතකම චෛතසික යම් කිසි කොටසක් ලැබෙනවා. සෝබන සිත්වල සෝබන චෛතසිකයන් අතුරෙන් යම් සමූහයක් ලැබෙනවා. අකුසල් සිත්වල ඒ අකුසල ධර්මයන් යෙන් යුක්ත අකුසල ධර්ම සමූහයක් ලැබෙනවා. අර අන්‍ය සමාන චෛතසික සමහර සම. නැත්නම් සියල්ලමත් සම. ඒ විදිහට ඒ සිත්වල යෙදෙන යම් යම් චෛතසික තියෙනවා. ඒ චෛතසිකයන්ට ආයත් නානා කෘත්‍යයන් වෙන වෙනත් කෘත්‍යයක් තිබෙනවා. අප ඒවා ඉගෙනගෙන තිබෙනවා. දැන් සමා දැන් මෙතෙක් ඉගෙන ගත්ත ධර්ම පිළිබඳව පස්සේ කෘත්‍යය අරමුණු ස්පර්ශ කිරීම. වේදනාවේ කෘත්‍යය අරමුණු රස විඳීම. සංඥාවේ කෘත්‍යය අරමුණ ඇඳිනීම. චේතනාවේ කෘත්‍යය ඒ චිත්තචෛතසික ධර්ම ගමන ඒ යම් ක්‍රියාවක් ක්‍රියා සාධනයක් කරමින් අන්‍ය ධර්මයන් තමා වශයෙන් නැත්නම් තමාට අනුකූල කරවීම කියන මේ විදිහේ එක එක චෛතසිකයකට ඒ චෛතසිකය අයත් වෙනවා ඒවාද එක් තත්වයකින් මේ සිත්වල උපදින්නේ ඒ සෝබන සිත්වල අත ගන්නා වූ ඒ චෛතසික ධර්ම ඒ තම තමන් අයත් කෘත්‍යයන් සිදු කරමින් ඒවායේ විෂමතාවක් ඇති නොවන පරිදි ඒවා සමානතාවකට සමාන තත්වයකින් පැවැත්වීමට උපකාර වන ධර්මය නැත්නම් ඒ පවත්වන ධර්මය තමයි සතර මජ්ජත්කාරය එකක් අනෙකට වඩා වේගය වේගවත් වීමට ඉඩ නොහැර ඒවා ඒ වේග සමතාවය ඇති කරන ධර්මය තමයි සක්‍රමණය. සම්මා කියමු සක්‍රමච්ඡ. එතකොට ඔව් අලෝභ බාධක සතර මධ්‍යස්ථතාවයේ කිවේ අන්න ඒ විදිහේ ස්වභාවය. දැන් එතකොට දැන් ගම් යම් ධර්මයන්ගේ අපි ගනිමු සෝබන සිතක ලැබෙනවා පස්සාදී ඒ ධර්ම හතක්. ප්‍රකීර්ණක චෛතසික හයක්. ඊළඟට මේ සෝබන චෛතසිකක් තියෙනවා. සෝබන සාධාරණ චෛතසික. ඒ චෛතසිකයන්ගේ යම් යම් කෘත්‍යයන් තිබෙනවා. ස්පර්ශයේ අරමුණ ස්පර්ශ කිරීම වේදනාවේ අරමුණ අරමුණු රස විඳීම සංඥාවේ සංඥාවේ අරමුණ විඳීම ඔය ආදි වශයෙන් මේ එක එකකට අයත් කෘත්‍යයක්. ඒ එක සිතක ලැබෙන ධර්ම යල්ලම ඒවායේ ධර්මයන්ගේ තිබෙනවා යම් වේගයක්. වේගයක් කියන්නේ එක ධර්මයකට වඩා අනිත් ධර්මයේ ඉක්මන්කම නෙවෙයි. එතන වේගය කියන්නේ හරියට මේ අර බල කියලා කියන්නේ ඔය යම් කිසි යන්ත්‍රයක එහෙම තියෙන ඔය අස්ව බල ආදී කියන්නේ ඒ වගේ වේගයක්. ඒකේ පිළිබඳ වූ එක ශක්තියක්. අනේ වේග සමතාවය. මේ වේගයකට වඩා එකක්. වේගවත් නොවන පරිදි මේ වේග සමතාවය ඇති කරන ධර්මයේ සිය දක්වන්නේ తත්‍ර මජ්ජත්තතාව. ඒක හරියට දැන් යම් කිසි වක් ඔසවාගෙන යන දෙදෙනෙක් තම වේගයක් ඇතිව ඒ ඉසවීම කරන්නට ඕන. එකෙක් පරයා අනේකා වේගවත් වන්නට ගියොත් ඒ ක්‍රියාව හරි හැටියට සිදු කරන්නට බෑ. අනේ ඒ වගේ සිතක ඇතිවන්නා වූ ඒ ඒ චෛතසික ධර්ම ඒ ඔවුනොවුන්ගේ කෘත්‍යයන් සිදු කරමින් සම වේගයකින් පැවැත්වීම සත්‍ර මධ්‍යස්ථතාවට අයත් කෘත්‍යයේ ලක්වයි. අනේ බඳු ධර්මයේ කුයි සත්‍ර මධ්‍යස්ථතා කියන්නේ. මම මතක් කරගනි. මේ ත්‍රි ඔක්කත් ළඟට එන්නේ අලෝභ අදුස. ඊළඟටයි සත්‍ර මධ්‍යස්ථතා. සොතත්‍ර මධ්‍යස්ථතාවත් ඒ විදිහට තේරුම් ගන්න. ඒ පිළිබඳ විස්තර අභිධර්ම පොත්වල පවා විතරක් දැක් වෙන්නේ නැහැ. සොතත්‍ර මධ්‍යස්ථතා වෙන මේ චෛතසිකයේ පිළිබඳ. ඔය විදිහට තේරුම් ගන්න ඒ සොතත්‍ර මධ්‍යස්ථත උපේක්ෂාව නානා නම් වලින් නැතිද? එක එක අවස්ථාවල. දැන් වේදනා උපේක්ෂාව නෙවෙයි සතර මධ්‍යස්ථතාවට උපේක්ෂා කියන නම. උපේක්ෂා. දැන් උපේක්ෂා භක්ම විහරණය කියන එක. එතන උපේක්ෂාවේ කියන්නේ මේ සතර මධ්‍යස්ථතාව විසක වේදනාව නෙවෙයි. උපේක්ෂා වේදනාව නෙවෙයි. ඒක සතර මධ්‍යස්ථක උපේක්ෂාවයි උපේක්ෂා භක්ම විහාර කියලා. ඒ ඒ විදිහේ নানা අවස්ථාවන්දී වෙන වෙනත් මා ඒ උපේක්ෂාව නැත්නම් මේ සතර මධ්‍යස්ථාවට ලැබෙන. ඒ උපේක්ෂා වේදනාවේ කියන එක වෙන එකක්. ඒක සුඛ දුක්ඛ උපේක්ෂා නැත්නම් සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා කියන මේ වේදනාවේ තිබෙන ස්වභාවය. මෙතන වේදනාව පිළිබඳව නෙවෙයි කතාව. සතර මධ්‍යස්ථතාවය කියන්නේ ඒකේ තිබෙනවා මධ්‍යස්ථ බව. හරිය ඒක දක්වන උපමාව තමයි ඒක උපමාවකින් වෙන්නනවා. හරියට අශ්වයන් දෙදෙනෙක් හෝ හතර දෙනෙක් නැත්නම් හය දෙනෙක් දැන්ද රථයක් ඒ පදවාගෙන නැත්නම් එළවාගෙන නැත්නම් දක්වාගෙන යන රථාචාර්ය ඔහුට අය වැඩේ තමයි මේ අශ්වයන් රථය ඇදගෙන යාමට සැලැස්ස ඒ සඳහා ඔහු පාවිච්චි කරනවා අස්වැයන් ගැටලා තිබෙන තමන්ගේ අතේ තිබෙන ඒ එදිටනේ ඈ මොකද රෝන්ලන්වා රෝන්ලන්ව මේ රේස් පටික ඒවා අනිත් එක තමයි තමා අතේ තිබෙන අර ගහන්නට පාවිච්චි කරන කපේ දැන් ඔහු ඒ කටයුතු කරනවා. මොකද ඔවුන්ට ඔහුට උවමනා කරන්නේ මේ අශ්‍රයන් හතර දෙනෙක් නැත්නම් හය දෙනෙක් නේ. මේ ඒ හැමදෙනාම සමව ගමන් කරන්නට ඕන. එහෙම නැත්නම් මේ රතය ගෙන යාම කරන්නට බෑ. එබැවින් ඒ හොරපොටන අශ්‍රයින්ට තලලා ගහලා ඔවුන් හරි හැටියට දැක් දක්වන්නට ඒ වගේම වේගයෙන් යන ඔවුන්ගේ ඒ ඒස්පති හැදලා ඒ වේගයේ නවත්වන්න නැත්නම් ඒ ඌමනා තත්වයට ගෙනීම. ඔහුට ක්‍රියා කරන්නට සිදුවේ. දැන් එහෙම ඔහු ඒ අවස්ථාවවලදී සිදුකොට පසුව මේ අස්වැයන් සමානව ගමන් කරන විට ඔහු විසින් කළ යුතු තිබෙන්නේ කුමක්ද? ශ්‍රේෂ්ඨපටි පාවිච්චි කරන්නට වෙන්නේ නැහැ. වේගය නවත්තන්නට. එහෙම නැත්නම් වේගය වැඩි කරන්නට අර කසේ පාවිච්චි කරන්නටත් වන්නේ නැහැ. ඔහුට තිබෙන්නේ මදහත් බලාපොරොත්තු. මේ හරි හැටියට යන අසයන් දෙස බලන්නේ. අන්න ඒ වගේ සතරත් නැච්ඡත්තත උපේක්ෂාවේ ස්වභාවය දක්වනවා අජ්ජුපෙක්ඛණේ අජ්ජුපෙක්ඛණේ කියන්නේ ඒකයි ඒ මදහත්ව බැලීම මධ්‍යස්තන. අනේ මධ්‍යස්ත ස්වභාවය. ඒ චිත්තචෛතසික ධර්මයන්ට මේ පතර මධ්‍යස්තතාව මගින් ගන්න. ඒ නිසා ඒ ධර්ම එක සිතක ඇතිවන සිතක් සහිත ඒ ධර්ම සමූහය ඒ සිතෙන් කෙරෙන සාමූහික ක්‍රියාව සිදු කිරීමට වමනා තරම් වේගයෙන් යුතුව පවතිනවා ඇති වෙනවා ඒ කෘත්‍යයයි සතරමත්ත්‍තා කියන්නේකේ ඉඩේ. එහෙම තේරුම් ගන්න ඕනේ සතරමත්ත්‍තාව. ඊළඟට අපිට සතරමත්ත්‍තාවට දී අලෝභ අදෝෂ කියන්නේ නැතුව අලෝභ කියන ධර්මය අලෝභ කාට අහලක් පුරුදුයි ඒ වගේම තේරුම් ගන්නටත් ලෙහෙසි අලෝභ කියන්නේ අලෝභයයි කියන්නේ මේ වචනය ගැන තරම්ම සැලකීමක් නොකොට හිතනවා නම් ලෝභයේ නැතිකම කියලා කියන්නට පුළුවන්. එහෙමනේ සමහර විට අලෝභයි කියන විට ලෝභය නැහැ කියන්නේ. ඒ තේරුම නෙවෙයි. අලෝභයයි කියන්නේ ලෝභයේ අභාව මාත්‍රය නෙවෙයි. දැන් කුයි අවස්ථාවකදී යම් කිසි කෙනෙකුගේ ලෝභය නැතිව සිටිනවායි කියන්නේ ඒක අලෝභයෙන් යුතුව සිටිනවායි කියන එකම නෙවෙයි. ලෝභයේ අභාව මාත්‍රි. ඒ කියන්නේ ලෝභයක් නැහැ. ඒක නෙවෙයි. අලෝභය කියන්නේ ලෝභයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය. ලෝභයට විරුද්ධ ස්වභාවය තමයි අලෝභය. ලෝභයේ ඉඳෙන්නේ අල්ලා ගන්නා ස්වභාවය. නැත්නම් ඇලෙන ස්වභාවය. ඇලෙන. අලෝභයේ ඉඳෙන්නේ ඒ ඇලෙන ස්වභාවය නොවේ. ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවය නම් කියන්නට ඕනේ ගැළවෙන ස්වභාවය. ඒක අදහස් කරන්නේ ලෝභයේ ඉඳෙනවා ගන්නා බව. ගැනීම. අලෝභයේ ඉඳෙනවා දෙන බව දාන ඒ නිසා තමයි අලෝභය කියන එකට ඡාග කියන එකක් අස්සලා ඡාග ඒකට ලෝභයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය අලෝභය කියන්නේ ලෝභයේ තිබෙන ඇලෙන බව නම් අලෝභයේ තිබෙන්නේ ඊට විරුද්ධ ස්වභාවය ඒක තේරුණා අලෝභ කියන්නේ දැන් යම් කිසි කෙනෙකුට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා. මේ පංචකාම වස්තුන් පිළිබඳ. ඒ අරමුණු ඉදිරිපත් වූ කල්හි ඒවා ප්‍රියනම් මනාපනම් ඒවාෙහි ඇලෙන ලෝභය ඇති වෙනවා. මේ ලෝභය ඇති වෙනවයි කියන විට ඒ ලෝභය සිතකනේ උපදින්නේ. එමනම් ඒ අවස්ථාවේදී උපදින්නේ ලෝභ මූල සිත්. ලෝභ මූල සිත ලෝභයෙන් යුක්ත. ඒ ලෝභයේ තමයි සිතේ නෙවෙයි ඇලෙන බව පිළිදෙන්නේ. ලෝභයේ ඇලෙන ගතිය. සිතේ තිබෙන අරමුණ ගැනීම. ඒ ගනු ලබන අරමුණේ ඇලෙන බව පිළිදෙන්නේ ලෝභය. ඉතින් අපි කියනවා ඒ සිතෙන් ලෝභ සිතෙන් යම්කිසි අරමුණක ඇලෙනවයි. ඒකට ඇලෙන ගතිය තිබෙන්නේ ලෝභයේ විසක සිටේ නෙමෙයි. ඒකට අලෝභයේ කියන එකත් සිතකයි උපදින්නේ. සිතක. අලෝභය සිතක උපන්නේ. ඒ උපදනා වූ සිතෙන් ඒ අර කලින් සඳහන් කළ පරිදි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ පංචකාමයන් පිළිබඳව ඒ ඉදිරිපත් වූයේ එබඳු අරමුණක් වත් අලෝභය නම් ඒ අවස්ථාවේදී Tamanගේ සිතෙහි හටගත්තේ ඒ අරමුණ කොයිතරම් ප්‍රිය වුවත් කොයිතරම් මනාප වුවත් එහි ඇලෙන්නේ ඒ අලෝභයෙන් අනේ නිසා ලෝභයයි අලෝභයයි කියන මේ දෙක තේරුම් ගන්නට ඕනේ. ඒ ලෝභය ඇති වෙලා නැති වෙන එක. අලෝභයක් ඇති වෙලා නැති වෙන එක. ඒ ලෝභය ඇතිව නැතිවීම අලෝභය නෙවෙයි. නැත්නම් ඒක අභාව මාත්‍රයේ අලෝභය නෙවෙයි. අලෝභය කියන්නේ වෙනමම ධර්මයක්. ඒක වෙනම චෛතසිකයක්. ඒ වෙනම ධර්මයක් වෙන ඒ අලෝභය දාන ආදී පුණ්‍ය ක්‍රියාවන්දී එහෙම නැත්නම් කුසල ක්‍රියාවන්දී උපදී. දැන් අප කරන දානාදී පුණ්‍ය ක්‍රියා. එහෙම නැත්නම් කුසල කර්ම. ප්‍රාණඝාතාදී අකුසල කර්ම. කියන මේවා කොහිද හටගන්නේ? නැත්නම් ඒවා පිළිබඳව කෙලෙසුද දක්වන්නේ ඒවාට අපි කියනවා අකුසල කාය කර්ම, අකුසල වාක් කර්ම, අකුසල මන කර්ම. කුසල පක්ෂයේ ඒවාට කුසල කාය කර්ම, කුසල වාක් කර්ම, කුසල මනස. ඒ අකුසල කාය කර්ම, අකුසල වාක් කර්ම, අකුසල මනස් කර්ම කියන මේවා අතරේ ඒ අකුසල කාය කර්ම, අකුසල වාක් කර්ම, අකුසල මනස් කර්ම කියන මේ අකුසෙන් යම් අකුසල කාය කර්මයක් උපදින්නේ ලෝභ මූල සිතකින්. ඒ කියන්නේ ලෝභ මූල සිත. නිසා ඇතිවන කාය කර්ම. මේ සොරකම් කිරීම, කාම විත්‍යාචාරය කියන ඒවා ලෝභ මූලයෙන් සිදුවන කර්ම වශයෙන් ගතවෙන්නේ එබඳු පාප ක්‍රියාවක යෙදෙන අවස්ථාවකදී ඒ පාප ක්‍රියාවක් කරන අවස්ථාවකදී ඒ තනත්තාට උපදලා වූ සිටේ ලෝභය පවතී. ඒකයි ලෝභ මූල සිත. ඒ ලෝභ මූල සිටේ අර ලෝභයේ තිබෙන ඇලෙන ස්වභාවය ඒ අරමුණ පිළිබඳව ඇති වෙන්නේ. කියන්නේ අරමුණේ ඇලෙන. අරමුණේ ඇලෙන එක. අනිත් පැත්තට අප කතා කරනවා නම් චේතනත්තා කරන්නේ දාන ආදී පුණ්‍යක් කියලා. අපි ගන්න දන් දී. ඒ දන් දීම සිදු කරන අවස්ථාවේදී ඒ තනත්තාට කුසල් සිතක් උපදී. ඒ කුසල් සිතෙහි ලෝභය නෙවෙයි තිබෙන්නේ. ඒ සිතෙහි තිබෙන අලෝභය. දැන් මේ ලෝකන සාධාරණ චෛතසික ධර්මයන් අතරින් එකක් වශයෙන් දක්වන අලෝභයේ සිටිනේ. ඒ අලෝභයෙන් යුතු ඒ සිතෙන් ඒ අරමුණෙහි දැන් මේ පුණ්‍ය ක්‍රියාවෙහි යෙදී සිටින විට ඒ පුණ්‍ය ක්‍රියාව සිදු කිරීම වශයෙන් උපදනා වූ සිතේ යම් අරමුණක් තියෙනවා. ඉතින් ඒ අරමුණ වශයෙන් ලැබෙන්නේ මොනවද? ඒ සිතට අරමුණ දිය හැක්කේ ඒ දානයේ ලබන ප්‍රතිග්‍රාහකය. එහෙම නැත්නම් මේ දාන වස්තුව මේ ඒකත් අරමුණ වශයෙන් ඉන්නේ දන් දෙන අවස්ථාවේ. ඒ අරමුණෙහි ඇලෙන්නේ නැහැ. ඇලීමක් නෑ. ඇලීමක් වන්නට නම් ලෝභය ඕන. ලෝභයක් වුණොත් එතන වෙන්නේ අකුසලයක්. ඇලීමක් නෙවෙයි තිබෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් වූ නොඇලෙන ගතිය. නොඇලෙන. ඒක ඇල්මට විරුද්ධ බව. ඒ නිසා ඒ නොඇලී අරමුණ ගන්නට පුළුවන් ඒ සිටි. අරමුණෙහි ඇලීමක් නොකොට ඒ අරමුණ ගැන ඒ ක්‍රියාවෙන් යෙදෙනවා. ඒ පුණ්‍ය ක්‍රියාවෙහි ඒකකට යෙදෙනවා. අලෝභය. අනිහිම ලෝභ අලෝභ කියන මේ දෙක. අලෝභය සෝභන සාධාරණ කුසල ධර්මයක්ම නෙවෙයි කුසල් සිතෙහි ඒක කුසලයක් විපාක ක්‍රියා කියන සිත්වල අලෝභයද එවිට ඒක කුසලයක් නෙවෙයි එවිට අව්‍යාකෘතයක් නෙවෙයි විපාක සිතේ විපාක ස්වභාවයේ තිබේ ක්‍රියා සිතේ ක්‍රියා බව කර්ම සාධනයක් නැති බව කුසල් සිතේදී ඒක කුසලයක්. අලෝභය කුසලයක්. ඒකට කුසල කර්මා කියන දැනදී අලෝභයක් එනවා. කුසල ධර්මයන්ට ඇති. අව්‍යාකතා ධර්මා කියන දැන අලෝභය එනවා ඒ අව්‍යාකෘතයන්ට ඇති. ඒ නිසා මේ කුසල අව්‍යාකෘත කියන මේ කුසල ලැබෙන ධර්මයක්. ඒ කුසල අව්‍යාකෘත කියන මේ කොටස් දෙකයි නැත්නම් කුසල විපාක ක්‍රියා කියන මේ වාක්‍යයි ඒ සෝබන සිටී කියලා කියනවා. කුසල් කුසල විපාක ඒ tikai ඒ ඇතුළේ අකුසල් නැහැ. අලෝභේ වන්දා. එතකොට අලෝභේ කියන්නේ නොඇලෙන ස්වභාවය. නැත්නම් ඇලීමට විරුද්ධ ස්වභාවය. ඇලීමට විරුද්ධ. අරමුණ ගන්න. ඒ අරමුණ ගන්න ඇලෙ ඇලෙන්නේ නෙවෙයි. ඒක හරියට කියත හැකි දැන් ලෝභයේයි අලෝභයේයි වෙන තත්වයන් දෙක. උපමා වශයෙන් දක්වනවා නම් කියන්නට පුළුවන් යම් පුළුන් වලින් දියන ලද රෙද්දකට වැඩෙන් වැටෙන. දිය බිඳුවක් වගේ කියලා ලෝභය දක්වනවා. මොකද ඒ ලෝභය ඇති වුණාම ඒ ලෝභයෙන් ගනු ලබන අරමුණෙහි කාවැදී යන්නක් මෙන් එහි තදින් ඇලේ. අලෝභය දක්වන්නට පුළුවන් ඒ ජල බිඳුවක්ම ගන්නවා හරියට නෙළුම් පතකට වැටෙන ජල බිඳුවක්. ඒ නෙළුම් පතෙහි වැටෙන ජල බිඳුව නෙළුම් පතෙහි රැඳී පවතිනවා. නමුත් එහි ඇලෙන්නේ නැහැ. අරමුණ ගන්න. නමුත් අරමුණේ ඇලෙන බව. එහෙමද? ඒ ලෝභ අලෝභ කියන මේ දෙක පිළිබඳව කොහොමද? ඒ ඊළඟට එන්නේ අද්වේෂය. අද්වේෂ කියන්නේ ද්වේෂයට විරුද්ධව ද්වේෂය කියන එක අපි අකුසල চৈতසිකයන් ගැන කතා කරන විට දැනගන්න. එහි තිබෙනවයි කීවේ ඡන්ද ගතිය, සම්දික්ක ස්වභාව කෙරේ ආවේ. ඡන්ද ගතිය, රෞද්‍ර ගතිය. අරමුණට හිදවන ගතිය. අරමුණට ලෝභයෙන් කෙරෙන ආදරය නැහැ. අරමුණට රිද්දවන. ඒ විදිහේ ස්වභාවයක ද්වේෂය. අපි මේ ලෝභ ද්වේෂ දෙක පිළිබඳව කියවනේ ලෝභයෙන් අරමුණ ගන්නා විට නරකු අතදරුවෙකු ගන්නා වගේ අරමුණ ගන්නවයි කියලා. ඒ අරමුණට විදවන ආකාරයෙන් නෙවෙයි අරමුණ ගන්න. ඒ ලෝභ. ද්වේෂයෙන් අරමුණ ගන්නේ වස්තු හිමියෙකු කරපු අල්ල ගන්නවා. ඒ වගේ ඒ ධර්ම දෙක අරමුණ ගැනීම කරනවා. සිතෙන් යම් අරමුණක් ගන්නවා නම් ඒ අරමුණේ යෙදගෙනමයි ඒ සිතෙහි හට ගන්නා ධර්ම උපදින්නේ. ඒ නිසා ලෝභය ඒ ලෝභයට අරමුණ වන ඒ ධර්මයේ ගන්නවා. අරමුණවත් ඒ ගන්නේ ඉද්දාගාමයේ ඉද්දවන්නට ඉදවන ආකාරයෙන් ඒකේ විරුද්ධව හැපීම ආකාරයෙන් ද්වේෂය අරමුණ ගන්නේ ඒ අරමුණට ඍදවන ආකාරයෙන් අරමුණෙහි විරුද්ධව හැතෙන ආකාරය. විශ්. දැන් ඊට විරුද්ධ ස්වභාවය තමයි අද්වේෂය. ඒ නිසා අද්වේෂය තවත් තේරෙන වචනයකින් කියනවා නම් ඉලෙයි මෛත්‍රිය. මෛත්‍රිය වශයෙන් දක්වන්නේද මේ අද්වේෂය. එහෙම නැත්නම් මෙත්තා කියලා වෙනම චෛතසිකයක් නේ. අද්වේෂයමයි මෙත්තා කියන එක. ඒක අද්වේෂය කියන්නේ ද්වේෂයට නිරුද්ධ කරනවා. ද්වේෂය නිවන ස්වභාවය. ද්වේෂය කියන්නේ ගින්නක්. ඒ ගින්න නිවන ස්වභාවය තමයි අද්වේෂය. ඒකයි නයි. අනේ ඒ අද්වේෂය හැම සෝබන සිතකම ලැබෙනවා. ඒ සෝබන සිත් සියල්ලෙහිම අලෝභ අදෝස අමෝහ කියා දක්වන මේ සෝබන চৈতසික වලින් සෝබන සාධාරණ চৈতසිකේ කියා දක්වන්නේ අලෝභයයි අද්වේෂයයි අමෝහය කියන එක ඔය කුසල මූල වශයෙන් පෙන්වන අමෝහය කියේ ප්‍රඥා চৈতසිකය ඒක අපපසු කියනවා ඒ අලෝභ අදෝස අමෝහ කියන ඒ කුසල මූලයන්ගෙන් අලෝභ අදෝස කියන කුසල මූල දෙක හැම සෝබන සිතකම ලැබෙන. සෝබන සිතක් වොත් ඒ සෝබන සිතෙහි අලෝභයක් පිළිනවා, අද්වේෂයක් පිළිනවා. අලෝභ අද්වේෂ කියන මේ දෙකෙන් තොර සෝබන සිතක් ලැබෙන්නේ නැහැ. ඒක අලෝභය රෝගයට ප්‍රතිවිරුද්ධ ස්වභාවය වෙන ඒ අරමුණ අරමුණෙහි මෑලී අරමුණ ගන්නා ස්වභාවයයි අද්වේෂය කියන්නේ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ වූ අරමුණට නොරිද්ද වෙන නොරිද්දවා අරමුණ ගන්නා ස්වභාවය. ඒ තමයි අරමුණ පිළිබඳව මේ එය වඩන අවස්ථාවල ඒ අරමුණු අපි දන්නානේ අරමුණු සත්‍යයන් වශයෙන් අරමුණු කිරීමක් වෙනවා. එහෙම අරමුණු කරන තැනදී ඒ සත්‍වාරම්මණයෙහි ඇතෙකුට ද්වේෂය ඇති වෙනවා. නිසා ඒ අය විනාශ කරන්නට, නැති කරන්නට එහෙම අදහස් ඇඳීමක් වෙනවා ද්වේෂය. අද්වේෂය ඇති වුණාම ඒ තනත්තන්ගේ සුවපත් වීම සකවත් වීම කියන මේ බලාපොරොත්තු වෙන අපේක්ෂා කරනවා. ඒ නිසා තමයි එය මෛත්‍රිය කියලා දක්වන්නේ. ඒකට අද්වේෂයෙන් අරමුණ ගන්නෙ තමන්ගේ මිත්‍රයෙකු යුතු කල්හි ඒ හොඳ මිත්‍රයෙකුට තමන්ගේ මිත්‍රයෙකු යුතු කල්හි සිතේ ඇතිවන ඒ ඒ අරමුණට නොරිද්දා අරමුණෙහි නැත්නම් ඒ මිත්‍රයාට හිතසුව කැමතිවන ආකාරයෙන් මිත්‍රයා අරමුණු කරන්නාක් මෙන් තමා අද්වේෂයෙන් අරමුණ. කලෝ අද්වේෂ ඊළඟට ඒව తත්‍ර මග්ගත්තකා කියන එක ආවෙ. ඊළඟට එනවා සද්ධා සති විරියොත්තක්ක අලෝභ දෝෂ සතර මධ්‍යස්ථතා කාය පස්සබ්දී චිත්ත පස්සබ්දී කියලා කියනවා. එතන කාය කියන මේ වචනයෙන් දක්වන්නේ ශරීරය නෙවෙයි. ඒ කාය කියන මේ වචනයෙන් මේ තැන්වල ඒ කාය පස්සබ්දී ආදී කර ඉදිරියට කාය කියන වචනේ මුලයි තිබෙනවා. ඒ තැන්වලදී කාය යම් වෙන දක්වන්නේ වේදනා සංඥා සංකාර කියන නාම කාය නාම කාය කියන ඒ ස්කන්ධ තුන කායයන් පස්සබ්දී කියන්නේ සංසිඳීම කියන සංසුන් බව සංසිඳීම කාය පස්සබ්ද ඉතලයි වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනේ සංසිඳුණු ස්වභාවය කාය පස්සද්ධිය කියත් චිත්ත පස්සද්ධිය කියන්නේ සිතේ සංසිඳු බව. සිතේ සංසිඳු බව. පස්සද්ධිය. ඒ දෙක ඔවුන්ගෙන් වෙන් නොවි. හැම විටම සෝබන සිත්වල එකටම යෙදෙනවා. සෝබන සාධාරණ සයිත්‍යයන් ඒ කාය පස්සද්ධියයි චිත්ත පස්සද්ධියයි කියන මේ දෙක කෘත්‍ය වශයෙන් සමාන කෘත්‍යවත් ධර්ම. ඒ වේදනාදී ස්කන්ධත්‍රයේ සංසිඳුණු බව සිදු කරන ධර්මයේදී ගෙන කාය පස්සද්ධිය කියන අතර විඥාන ස්කන්ධයයි කියන සිතේ සංසිඳීම සිදු කරන ධර්මයේදී ගෙන චිත්තපස්සන. ප්‍රකෘති වශයෙන් තිබෙන්නේ සංසිඳු වෙන බව. සංසිඳු වෙන. චෛතසික ධර්ම සමූහයේ සංසිඳු වෙන ස්වභාවය කායපස්සද්දි සිතේ සංසිඳ වීම සිදු කරන ස්වභාවය චිත්තපස්සන. එනිසා කෘත්‍ය වශයෙන් ගත්තම දෙකෙන් කරන්නේ ඒ සංසිඳන ස්වභාවය. ඒ දෙන්නේ ඒ දෙකම ගෙන ඇතැම් අවස්ථාවන්දී යම් යම් ධර්ම වශයෙන් දේශනා කරන විට බුදුරජාණන් වහන්සේ ඒවා එකක් කොට සලකා වදාරලා ඒ කියන්නේ එක ගොඩ එකකට ඇතුළත් කොට වදාරලා දැන් මේ දින තුන් ගන්නවානේ පස්සබ්දි සම්බෝධ්‍යංගය කියලා එකක් තියෙනවා පස්සබ්දි සම්බෝධ්‍යංගය පස්සබ්දි සම්බුද්ධංගෝ එතන පස්සබ්දි සම්බුද්ධංගෝ කියේ මේ චෛතසිකයන්ගේ සංසිඳීමක් සිතේ සංසිඳීමක් කියන මේ දෙකම ගෙනයි බෝධිඥානයක් හැටියට වදාළා. ඒකේ චිත්ත චෛතසිකයන්ගේ සංසිඳන ස්වභාවය සංසිඳවන බල තමයි පස්සබ්ද. මොකටද මේ සංසිඳීමක් උමනා කරන්නේ? සිතේ දාහ ගතිය ඇති කරන ධර්ම පිළ. චිත්ත චෛතසිකයන්ගේ දාහය දැරීලා සිදු කරන ධර්ම. ඒ මොනවාද? අකුසල ධර්ම. අකුසල ධර්මයන්ගේ පිටෙන්නේ ඒ අකුසල ධර්ම යම් සිතක ඇති වේද ඒ සිතක් ඒ සිතෙහි හට ගන්නා අන්‍ය චෛතසිකයනු මේ අකුසල ධර්මයන්ගෙන් සිදු කෙරෙන 16 හේතු කොටගෙන දැවෙන බවින් යුක්තද දැවෙන ඒ නිසා ඒ ධර්ම ස්වභාවය ඒ ධර්මයන්ගේ ඇති බැරි බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම ඇතන් විටක ගිනි වශයෙන්ද වදාරලා තියෙනවා. ගිනි රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න ආදි වශයෙන් ගිනි වශයෙන් වදාරනවා. එතකොට ගින්නෙන් කෙරෙන්නේ ගවන බව. ගිනි ගවනවානේ. අකුසල ධර්මයන්ගේ ඒ ගිනි බව පිළෙන නිසා තමයි ඒ අකුසල ධර්ම පිළිබඳව කියන්නේ සිත බවන, භවන, පෙළෙන ස්වභාවය අකුසලයෝ. අකුසල ධර්මයන්ගේ ස්වභාවය නැත්නම් අකුසල ධර්මයෝ කියන්නේ මොනවද කියලා දක්වන තැන්වලදී චිත්ත චෛතසික ධර්මයන් භවන, තවන, පෙළෙන ස්වභාව යෝ අකුසලයෝ. එතකොට දැවීම තිබෙන්නේ අකුසලයක්. ඒක හොඳට පැහැදිලිව පෙනෙනවා අකුසල් සිත් වලින් යුක්තව සිට. ඒ අකුසලයන්ගෙන් නිදී නැත්නම් ඒ අකුසල් සිත් බලවා කර සෝභන නැත්නම් කුසල් සිත් උපදවාගෙන සිටින අවස්ථාවකදී මේ කලින් පැවති සිත් හේතු කොටගෙන ඇතිවුණු දැවීම, පැවීම, තෙලීම හේතු ගන්නට පුළුවන්. ඒක හැබැයි කලකිරීලකින් යුතුව බලන්න. තමන්ට යම් අවස්ථාවකදී බලවත් ඒ ලෝභය ඇතිව තිබුණු වේලාවක් ගැන සිතා ඒ අවස්ථාවේදී තිබුණු తත්වය මෙනෙහි කොට බලන්න. එතකොට දැනේවි මේ අවස්ථාවේදී ඇත්තෙන්ම දැඩි දැඩි නොවේද සිටියේ කියලා. ඒ ලෝභය නැත්නම් රාගය කියන මේ දැඩි දැඩි සිටියා නොවේද කියලා තමන්ට තේරෙනවා. එහෙම නැත්නම් බලවත්යේ තරහාවක් ඇති වූ අවස්ථාවක් ගැන සලකා ඒ අවස්ථාවේදී තමා සිටි හැටි කොහොමද සිත පැවතුනේ කියන එක ආපසු හැරී බැලුවොත් එවිටද තමාට පෙනේවි එලේලේ තමා මේ ද්වේෂයෙන් දැවි දැවි නොවේද සිටියේක ඒ ද්වේෂයෙන් හා රාගයෙන් කියන මේ දෙකෙන් දැවෙනකොට මෝහයෙන් කරන දැවීම නවතිනවා නෙවෙයි මොකද ඒ රාගයටත් එකතු වෙනවා මෝහය ද්වේෂයටත් එකතු වෙනවා මෝහය. ලෝභයටත් එකතු වෙනවා ද්වේෂයට. ඒ නිසා ඒ ලෝභය, ද්වේෂය හෝ ලෝභය, මෝහය හෝ ද්වේෂය, මෝහය හෝ කියන මේ අකුසල ධර්මයන් එක් වූ කල්හි ඒ වාට එකතු වෙන තවත් අකුසල ධර්ම ටික නේ ද්වේෂයට ඇතම් විටක එකතු වෙනවා ඊර්ෂ්‍යාව ඇතම් විටක මසුරුකම් ඇතම් විටක කුක්කුච්ච ලෝභයට දිට්ඨිය එකතු වෙනවා බොහෝ විට එහෙම නැත්නම් ඇතම් විටක මානය එකතු වෙනවා ඉතින් මේවා එකතු වුණාම ඒ ඒ එකතු වෙන කියන්නේ එකතු වෙනවා කියන්නේ පස්ස එකතු වෙනවා නෙමෙයි ලෝභයත් එක්ක උපදිනවා ඒකට ද්වේෂයත් එක්ක එකට උපදිනවා මේ එකට ඉපදීම් වශයෙන් ඒ දැවෙන ධර්ම සියල්ලම එකතු වෙලා මොකක්ද කරන්නේ? සිත පමණක් නෙවෙයි දවන්නේ. ඒ චිත්ත චෛතසික ධර්ම සියල්ලම මේ දැවෙන ගත ඇති ධර්මයන්ගේ ධර්මයන් නිසා දැවෙන අතර ඒ දැවෙන ධර්ම සියල්ලගේම නිස්සයව පවතින්නේ කුමක්ද? සිත පවතින්නේ යම් වස්තුවක් ඇතුළු කොට. ඒකට අපි ධර්මයේ ඉගෙන ගන්නේ හදේ වස්තු කියලා. ඒ වස්තු මිශ්‍රය කොටයි සිද්ධ පවතින. ඒ මිශ්‍රය වූ වස්තුවද මේ හේතු කොටගෙන දවනවා. ඒ නිසා තමයි මුළු සිරුරම දැවෙන්නට පටන් ගන්නවා. මුළු සිරුරම මේ ක්‍රෝධාග්නියෙන් එහෙම නැත්නම් ලෝභාග්නියෙන් මෝහාග්නියෙන් මේ ගිනි වලින් දැවෙනවා. එබැවින් මේ දවන තවන පෙළෙන ස්වභාවය අකුසලයෝය කියලා කියන්නේ. අන්නේ දවන ගතියයි. අකුසල ධර්මයන් යෙන් කෙරෙන ඒ 10 සංසිඳවා ලන ස්වභාවය තමා කායපස්සබ්දී චිත්තපස්සබ්දී කියන්නේ. යමෙකුගේ සිතෙහි ඒ කායපස්සබ්දිය චිත්තපස්සබ්දිය කියන මේ ධර්ම වල තිරෙනවා දුර්වලකම් ප්‍රබල. ඒක තේරුම් ගන්නට ඕන. කුසල් සිතෙහි මේ ධර්ම සියල්ලම යෙදෙනවා. සෝබන සිතෙහි කාය පස්සබ්දිය තිබෙනවා, චිත්ත පස්සබ්දිය තිබෙනවා. නමුත් ඒවා ඇතැම් විටක මේ කුසල ක්‍රියාවෙහි බොහෝ වේලා යෙදී සිටින්නට හැකිවන කර්මත ප්‍රබලව ඇතිවන්නේ නැහැ. ශක්තිමත්ව ඇතිවන්නේ නැහැ. එහෙම අවස්ථාවලදී ඒ දැනත්තාගේ සිත කුසල ක්‍රියා විශේෂයි පවතින්නේ හරියට ගොඩට ගත්ත මාළුවෙකුගේ ස්වභාවය. ඊතරම් ආස්වාදයක් ඒ කුසල ක්‍රියා විශේෂයි ඒ දැනත්තා ලබන්නේ නැහැ. මේ කාය පහතම් විචිත්ත පහතම් කියන දෙක දුර්වල දැනෙනවා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියන මේවා බලවත් ඒ කුසල ක්‍රියා විශේෂයි යෙදී සිටින විට මේවා බලවත්ව ඇතිවන්නේ නම් බලවත් වන්නේ නම් ඒ දැනත්තාගේ සිත කුසල් කුසල කුසල කර්මයන්හිදී කුසල ක්‍රියා විශේෂෙහිදී පවතින්නේ හරියට දියට දැමූ මාළුවෙකු වගේ. හොඳට ඒ අරමුණෙහි පවත්වන්නට ඒ ඒ ක්‍රියාවෙහි යෙදෙන්නට පුළුවන්. දැන් ඒවා ඒකායපත්තන් විචිත්තපත්තන් කියන මේ ධර්ම හැම කුසල් වලදීම උපදිනවා. උපදිනවා. නමුත් ඒවායේ බලවත් බව හොඳට තේරුම් ගන්නට පුළුවන් වෙන අවස්ථාවක් තමයි භාවනාවෙහි යෙදී සිටින විට ඇතිවන ඒ කායපස්සද්දි චිත්තපස්සද්දියේ ප්‍රභාවය. කාය පස්සබ්දී චිත්ත පස්සබ්දී කියන මේ ධර්ම දෙක. ඒ භාවනාවේදී අනිත් ධර්මත් සමගම මෙයක් වැඩෙනවා. වැඩෙනවා කියන්නේ දියුණු වෙනවා. ඒ දියුණු වීම හේතු කොටගෙන දියුණු වූ කාය පස්සබ්දී චිත්ත පස්සබ්දී ඇති වූ කල්හි ඒ පස්සබ්දිය නිසා ඒ තැනත්තාට භාවනාවෙහි යෙදී සිටින කාලය මෙතරම් වේලාවක් ගත වුණයි කියලා නොදැනෙන පරිදි බොහෝ වේලා ඒ භාවනා ක්‍රියාවලින් නිරතව සිටින්නට පුළුවන්. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියන මේ දෙක බලවත් වූ කල්. සමහර විටක මේ පින්තුන් දැකලා ඇති භාවනා කරන්නට පටන්ගෙන එකම ඉරියව්වෙන් පැය ගණන් ගත කරන අය. පැය ගණන් මොකද එහෙම පුළුවන් වෙලා අපි දෙන්නේ මේ ධර්ම බලවත්ව උපදිනවා බලවත්ය ශක්තිමත් නිරන්තරයෙන් හැම තේන හැම සිතක් පාසා හැම ගවන් සිතක් ඒ සෝබන සිතක් එතකොට සෝබන සිත වශයෙන් භාවනා කර්මයේදී උපදින්නේ කුසල් සිත ඒ කුසල් සිතක් හැම හැම කුසල් සිතක්ම මේ ධර්ම උපදින ඉතින් මේ ධර්ම උපදිනකොට එකින් එකට එකින් එකට නැවත නැවත නැවත නැවත මේ ස්වභාවයන්ව දිගටම පැවතගෙන යන විට ඒවා එන්න එන්නට බලවත් ශක්තිමත් ප්‍රබල එහෙම වීම හේතු කොටගෙන ඒක නැත්තා එක ඉරියව්වකින්ම පිට ඉඳගෙන හෝ ඉඳගෙනයි බොහෝසේ එය බොහෝ වේලා පවත්වන්නට පුළුවන් ශරීරයේ ඇතිවන දාහ ගති දැවිලි ගතිය ආදිය ඒවා නැතුව ඒ නිසා තමයි සමහරෙකු භාවනාත්මක අවසන් කරන දැන් භාවනා කරලා යම් තරම් වේලාවක් ඒ භාවනා කර්මයේ යෙදී සිට අවසන් කළාට පසු ඇතැම් විටක කියන්නේ සීතල වතුරකින් නෑව වගේ දැනෙනවා කියලා මේ පස්සද්ධියේ කෙරුණු වැඩක් කායපක්කබ්බි චිත්තපක්කබ්බි කියන මේවා නිරන්තරයෙන් නැවත නැවත ඇතිවීම හේතු කොටගෙන ඇති වුණු ඒ කුසී කිරීම තමයි. ඒක දැනෙන. සමහර කෙනෙකු මුළු රාත්‍රියම නිදි වර්ජනය කරනවා. භාවනාවෙන් යෙදෙන. පසුදා උදේ වෙනත් ඉතින් ඒ භාවනාව දැන් මේ ඉරියව්ව වෙනස් කරලා Taman ජීවිතයක් අපේ ඉතිරෙනවනේ ශරීරක්‍ෘත්‍ය ශරීරයේ පිළිදැනීම් කිරීම ආදී ඒ කටයුතු වල නිරත වෙන්නට ඒ භාවනා කර්මය සාවකාලිකව නවත්වන විදිහට ඒ ඇයට දැනෙනවා හරියට පාන්දරම සීතල වතුරකින් නාලක් දිනවා වගේ දැනෙනවා. මොකද එහෙම වන්නේ මේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන ධර්මයන්ගෙන් යුක්ත වූ සිත් වලින් රූප උපදවන මේ ශරීරයේ රූප උපදවන ඒ රූප වලටද මේ සිහි කිරීම සංසිඳ වෙන ස්වභාවය ඉගැන්වෙනවා. ඒ හේතු කොටගෙන දැනත්තාට දැනෙනවා. සිහි බව. සංසිඳන බව. එහෙම ඒ කාය පස්සද්දී, චිත්ත පස්සද්දී කියන මේ දෙක ගැන දෙන්නවා. ඒවා ඊට වඩා තව කරුණු ඉගෙනගෙන යන විට වැටෙන්නේ. ඒ වගේම භාවනා කරන කෙනෙකුට නම් මම කියනවට වඩා මේ පොඩින් මේ කරුණු වැටහිලා ඇති කියලා මම හිතනවා. ඒකාට උනන් ඒවා තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. සමහරෙකු මේ අභිධර්මය ගැන මේ විදිහේ මතාන්තර ප්‍රකාශ කරනවා. තුනක් ඔය භාවනා කරන තුන්තුන්ට මේ අභිධර්මයේ පිළිබඳ අභිධර්මයේ ඉගැන්වෙන ධර්ම කරුණු පිළිබඳව චෛතසික පිළිබඳව කතා කරන විට ඒවා ගැන කලින් ඉගෙන ගත්තේ නැති කෙනෙකුට වුණා වැටහෙනවා ඇති. මේ අභිධර්මයේ උගන්වන කරුණු ප්‍රත්‍යක්ෂ කිරීමක් තමයි භාවනාවේදී සිදුවන්නේ. ප්‍රත්‍යක්ෂ කියන්නේ තමන්න ඒ ධර්ම පිළිබඳව දැන ගැනීමක් කරනවා. අභිධර්මයේ ගැනීමවත් වෙන්නේ නෙවෙයි. ඒවා මේ අත්දැකීම්වත්. අභිධර්මයේ කියන්නේ මොකක්ද? අභිධර්මය කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇති සැකිය ඉගෙනගෙන ධර්ම. ඒකයි අභිධර්ම. ඉතින් භාවනාවෙන් කරන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඇති සැටිය දැන ගැනීම. භාවනාවෙන් නුවණ. පස්සේ කියන්නේ ඒ වචනේ නෙවේ. පස්සේ කියන්නේ ධර්මයක. ධර්මයේ කියන්නේ යම් ස්වභාවය. ඒ ස්වභාවය වචනානුසාරයෙන් කියාවීමට උත්සාහයක් කරනවා මේ අභිධර්මයේ ඉගෙනීම. ඒ ධර්මය තමන්ගේ දැකීම් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරනවා භවනා. ඒ විදිහට ඒ ධර්ම පිළිබඳ පස්ස වේදනා සංඥා චේතනා ඔය ධර්ම භාවනා කරන පින්වතුන්ට වඩා හොඳට වැටහෙන්න ඕනේ. එහෙම ඉගෙනගෙනක් තිබෙනවා නම් ඒ අයට තවදුරටත් එය පැහැදිලි වෙනවා. Taman ඒ ධර්ම Tamanට වැටහෙන අවස්ථාව. අපි ඊට වඩා කතා කළ යුතු නැහැ කියලා කියනවා. අද අපි හුඟක් ඒවා ගැන කතා කළේ මං හිතුවා ඒ එක එක ධර්මයක් පිළිබඳව පමණක් එක දවසකදී කතා කරන වල සයිතික 52 පිළිබඳව කතා කරන්නට අවුරුද්දක් ගතයි. ඊට වඩා අපටයි ධර්ම කීපයක් පිළිබඳව එක දවසක කතා කරලා ඒ පිළිබඳ සාමාන්‍ය ගැනීමක් ඇති කරගන්න හොඳයි. ඒ නිසායි මම අද මේ ධර්ම කීපයක් ගැන කතා අද එතකොට අප කතා කළා අලෝභ අදෝස දෙක පත්‍ර මධ්‍යස්ථතාවට පසුව කීවා අලෝභ අදෝස පත්‍ර මධ්‍යස්ථතා කාය පස්සන්දී චිත්ත පස්සන්දී. ඒකට ධර්ම පහක් පිළිබඳව අද කතා කරා. අනිත් දවසේ කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදිතා, චිත්ත මුදිතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය දීකතා, චිත්ත දීකතා කියන ඒ ඉතිරි ධර්ම සියල්ලම ගැන කතා කරන්නට පුළුවන් දෙයි කියලා මාත් අද අපි එතකින් නවත්වනවා. අපේ සංකාරාන්තා සීලාපන්නාල සතියතිදී විශේෂණම් වූ කියා අපේ සංකාරාන්තා සීලාපන්නාල සතියතිදී විශේෂණම් වූ කියා අපේ සංකාරාන්තා සීලාපන්නාල සතියතිදී විශේෂණම් වූ කියා විපස්සකාරී සාධකකාරී සයාසේ සත්කාරී සෝකාරී සතිපාදී